දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ පිටකෝපදේශයේ සඳහන් විපල්ලාස ගැන සහ සෝවාන් පුද්ගලයාගේ විපල්ලාස පහවන අයුරු සහ මේ විපල්ලාස සඳහා ගෙන ඇති අර්ථය පිළිබඳ විග්‍රහයක් කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. විපල්ලාස සතර සතිපට්ඨානය සමග සම්බන්ධ වෙන ආකාරයත් පැහැදිලි කරලා දෙන්න කියලා. මේ විපල්ලාස කියන වචනේ pāli වචනයක්. විපල්ලාස කියන වචනයෙන් අපි අද විපර්යාසය කියලා හිටන් කියන්නේ. විපරීත බව. විපර්යාස කිව්වහම සංස්කෘත වෙනවා. විපරීත බව කියලා කියන්නේ අපේ වචනය. ඒ කියන්නේ අපි විසින් කළ යුතු කාර්යය කාර්ය හරියට කරන්නේ නැතුව ඒක වැරදි ආකාරයෙන් කරගෙන යනවා. විපරීතයි. ප්‍රතිඵල යහපතට හිටින්නේ නැහැ. වැරදි ආකාරයෙන් අපි ක්‍රියාකලාපයක් හදනකොට ඒවා තමයි විපර්යාස නැත්නම් විපල්ලාස කියලා කිව්වේ. විපරීත වීමේ කටයුතු. ඉතින් මොනවද මේ විපරීත ගැන හතරක් වෙන්නලා තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන මේ යථාර්ථයක් තියෙනවා. නැනනුවන්ට ගෝචර වෙන සත්‍යයක්. ලෝක ධර්මතාවයන් මේ ලෝකයේ විද්‍යාමාන වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ උපාදාන කරගෙන ඉන්නකොට මේ පංච උපාදානස්කන්ධයන් ඇසුරු කරනකොට ඇති වෙන විපර්යාසයක් තියෙනවා. මානසික විපර්යාසයක්. මෙන්න මේ මානසික විපර්යාසය නිසා යථාර්ථයේ වැහෙනවා. විපර්යාස වෙලා පේනවා. හරියට පේන්නේ වැරදි ආකල්පයකින් පේන්න පටන් ගන්නවා. හරි ආකාරයේ මොනවද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන එකයි හරි ක්‍රමී. ඒවැ ස්වභාවය දකින්න හතර ආකාරයි. ඒක තමයි සත්‍ය ආකාරය. ඒකේ ස්වභාව හතර. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියන එක. දැන් මේක ගන්න විපර්යාසය මොකද්ද? අනිත්‍ය නිත්‍යයි කියලා ගන්නවා. දුක්ඛ සුඛයි කියලා ගන්නවා. අනාත්ත අත්තයි කියලා ගන්නවා. අසුභ සුභයි කියලා ගන්න. මේක තමයි ලෝකයාගේ විපර්යාස හතර. දැන් මේ ලෝක සත්‍යය ගන්න එහෙමයි. මොකද්ද මේ අනිත්‍ය දේවල් කිව්වේ? ඉතින් ඕකනේ අද අනිත්‍ය කියලා වචනේ ගත්තේ සංස්කෘත. අනිත්‍ය කියන වචනේට අනිස කියලා වචනයක් සිංහල දීලා තියෙනවා අර්ථේ. දැන් අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම අනිත්‍ය කියන්නේ pāli වචනේ. ඒකේ සිංහල වචනේ මොකක්ද අහපුවාම අනිත්‍ය කියලා අපේ පොත්වලත් ලියලා සිංහල තෝරලා. අනිත්‍ය කියන්නේ සංස්කෘත වචනේ. දැන් ඇහුවත් මේ ඔගේ සිංහල වචනේ මොකද්ද කියලා බයිනෝ. ඔන්න දහම් විපරීත කරන්න ආවා කියනවා. අනාත්ම කියන වචනයක් තියෙනවා පාලි. අනාත්ම කියලා අපි යෝගී කියනවා සිංහල වචනේ හවුවා. ඒක සංස්කෘත වචනේ. මොකද එහෙම කියන්න හේතුව බුදුරජාන් වහන්සේ මේ සංස්කෘත භාෂාව තහනම් කළා. ඒකත් හේතුවක් ඇතුව තහනම් කරපුවා අපිට නම් පේනවා. මේ සංස්කෘත භාෂාවේ බුදුරන් වහන්සේ දේශනා කරන සංස්කෘත වාචනා මාර්ගයට මේ ධම නගන්න එපා. යමෙක් නගනවා නම් දුකුලා ඇවතක් සිද්ධ වෙනවා කියලා. මේ විදිහට මේක ඇවතක් පනවලා තියෙනවා. චුල්ලවග්ගපාලිය මේ හොඳට විග්‍රහ කරලා තියෙනවා. විනය පිටකේ. ඉතින් මහන්නේ මේ ධර්මය සංස්කෘත නැත්නම් මාගදී ප්‍රාකෘතයට නොනැගිය යුතුයි. මාගදී නෙමෙයි සංස්කෘතයට නොනැගිය යුතුයි. ඒකට හේතු වශයෙන් පෙන්වන්නේ මොකද? ඔය සංස්කෘත භාෂාව කියන එක ඇත්ත වශයෙන්ම භාෂාව විපරීතයක් කරලා හදපු එකක්. ආහංකාරකමට ගලනාධිකමට ගලනාධි කරලා හරමර කරපු එකක්. පැහැදිලිව පේනවා තිබුණේ මා මාගදී මූල භාෂාව කියන මුල් භාෂාවක්. ඒ තිබිච්ච මුල් භාෂාව කලක් යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික දැන් අපිටත් අද කතා කරන්න අම්මා අප්පා කියලා අම්මා තාත්තා කියලා කතා කරන්න බෑ ටිකක් ලොකු වුණාම මම්මා පප්පා කියන්න වෙනවා අප්පාච්චි කියලා කතා කරනවා දැන් ඔය තවමත් ඔය නුවර පැත්තේ එහෙම අප්පාච්චි කියනවා දැන් ඒ වචනේ දැන් ගන්නේ පප්පා කියන්න ඔය ටික කාලයක් ගියාම අප්පාච්චි කියලා බෑ දැන් මමී පපී කියන්න ඕනේ තව ටිකක් එහාට ගියාම ඩැඩි කියන්න ඕනේ ඊට පස්සේ ඉතින් ওই ආකාරයෙන් ගිහිලා තියෙන හුඟක් වෙනස් වෙලා. ඉතින් ඔය අපිට හොඳ නෑ කියන්න බෑ. ඔක නෝටි නෝටි දුවේ නෝටි නෝටි බබා නෝටි කියන්න ඕන. දැන් ටිකෙන් ටික ටිකෙන් ටික මේ යනකොට මොකද තමන්ගේ தත්ත්වය උහෙලට යන්න යන්න භාෂාවත් වෙනස් වෙලා යන හැටි. කියන්න දන්නේ නැතුව තේරෙන්නේ නැතුව නෙමෙයි උපම් භාෂාව. தත්ත්වය වැඩි වෙනකොට මේ භාෂාව අමතක කියලා අමුතු වෙහෙකට හැදෙනවා. මොකද தත්ත්වය රකින්නේ. මෙන්න මේ වගේ බමුණු තත්ත්වය රැක්කා. අහංකාර தත්ත්වය රකින්න අර භාෂාව ලොකු කළා. ලොකු කළ හැදුවා. මාතු පීතු කියන්න බෑ මාතෘ පීතෘ අර වචනේම තමයි මේ කෑලි දාලා වැඩි කරලා ගත හරවර කළා. බාතු කියන්න බෑ බාතෘ හදනවා. ඉතින් මෙන්න මෙහෙම හදපු වචන නිසා තමයි සංස්කෘත භාෂාව හැදුනේ. නමුත් ඒක අද අද වෙනකොටත් ඒක පළවෙනි තැනක් දීලා තියෙනවා පැරණි භාෂා අතරේ. බුදුරන් වහන්සේ මේකේ තියෙන අහංකාරකම දැකපු නිසා තමයි මේ භාෂාව තහනම් කරලා තියෙන්නේ. ඒ තහනම් කරව භාෂාවෙන් 150ක් අපි සිංහල භාෂාවට දාලා තියෙනවා. එපා කියූප එකමයි කරලා තියෙන්නේ. පටිච්ච සමුපාදය කියන්නේ මොකක්ද? ප්‍රතීත්‍ය සමුත්පාද කියනවා. පටිච්චසමුප්පාද කියන එකේ සිංහල වචනේ පිළිසමුපා. පිළිසමුපා කියවහම දන්නේ නැහැ මොකද්ද කියලා. කම්ම කියන වචනේ මොකක්ද අහපුවාම කර්ම කියනවා. ඒක සංස්කෘත. කම් කියලා කියන්නේ සිංහල. ධම්ම කියන වචනේ මොකක්ද අහපුවාම ධර්ම කියනවා. ඒ සංස්කෘත. ධම් කියන්නේ අපේ වචනේ. අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ කියන්නේ මොකක්ද අපහම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. ඒක සංස්කෘත අපේ වචන නෙමෙයි දැන් හැබැයි සිංහල කරගෙන තියෙන්නේ. දැන් එහෙම කියන එක තේරෙන්නේ නැහැ. අරි අටංගි මග අපේ වචනේ. මෙන්න මේ වගේ මේ සිංහල වචන තිබිච්ච ඒවා ඔක්කොම අහ කරලා ඒවා භාවිතාවට ගන්නේ නැතුව ආ සංස්කෘත භාවිතාවට ගියාට පස්සේ ඒවැ තියෙන ඒ වචන ටික ගත්ත අදහස තමයි අපිට දෙන්න පටන් ගත්තේ සිංහල කියලා අනික් අතට ආයිසරය පරිවර්තනය කරනකොට. pāli සංස්කෘත කරලා සිංහල භාෂාවට නැවත ආපහු හරවලා ගන්නකොට ඒකෙන් සිංහලට හැදුවා එකක්. අනිච්ච අනිස කියන එක අනිත්‍ය කරලා අනිත්‍ය ස්ථිර නෑ කියලා අනික අතර ගත්තා. දැන් කාවද්දලා තියෙන්නේ හරි අමාරුයි වචනේ අනිත්‍ය කියන වචනේ ගත්තොත් එහෙම. ඔක අනිත්‍ය නෙවෙයි වචනේ සංස්කෘත වචනේ අහකලා ඔක සිංහල වචනේ හඳ කිව්වොත් අනිස කියලා වචනයක් දීලා තියෙනවා. අනිස කියන වචනේ අද අර්ථය තමයි අනිසි කියන එක. පරිහාරණයට නිසි නෑ. මේ අදහස ගණ්ඩායි මේ වචනේ තියෙන්නේ අනිසි. නිච්ඡං වා අනිච්ඡං වාති කිව්වේ නිසිද අනිසිද කියන එකයි. පරිහාරණයට සුසුව නැද්ද කියන එක. ඉතින් මේ අර්ථය ගත්තාම ලස්සන අදහස එනවා. මොකක් නිසාද? ආසාවෙන් ප්‍රියමනාපයෙන් හදාගෙන කරගෙන ඉඳයි මේ ලෝකේ හදන්නේ ඔක්කොම සත්වයෝ. යමක් ගොඩනගා ගන්නේ බොහොම සන්තෝෂයෙන් තමන් පියමනාප ආකාරයෙන් පවත්වාගෙන යන්න. ගෙවල් දොරවල් හදාගන්නේ ලස්සන මාලිගාව වගේ හැමදාම තියෙන ආකාරයෙන් සීනමවලා. ඕක හදාගන්නේ ඉතින් ලස්සනට තරුණ ලෝකයක ඉන්න විදිහේ ජීවිතයක් ගත කරන්න හිතාගෙන. අර පොඩි ළමයි ටිකත් එක්කලා මේකේ ඉන්න හැටි හිතනවා මිසක් තරුණ සරණිය වෙලා හිතන්නේ තරුණ දණිය ලොමු ගහිලා මහරිලා කොන්ද කුදු වෙලා නැගිලා ගන්න බැරි වෙනවා නේද? ඒතොර මේ උඩ සට්ටුවට නගින්නේ කොහොමද කියලාවත් බලන්නේ. ඒව හදනකොට හදන්නේ හැමදාම තරුණ තරුණිය වශයෙන් ඉන්නවා කියලා හිතාගෙන. ටික කාලයක් ගියාට පස්සේ මොකද කරන්නේ? අර හදාපු දෙන්න දෙමහල්ලෝ වයසට කියලා උඩ සට්ටුවට නගින්න බෑ පල්ලේ හැමකේ ඉන්නවා කොහරි මුල්ලක නැගන්නත් බෑ උඩ සට්ටුවට අර හදලා තියෙන ක්‍රම තරුණ කාලේ හැදුවේ එහෙමයි මොකක් නිසාද අපි හිතන්නේ කොයි වෙලාවකවත් අපි මහලු වෙනව නේද, වැහැරෙනව නේද, ලෙඩ වෙනව නේද, මැරෙනව නේද, දුර්වල වෙනව නේද? මේ මේ தත්ත්වයටපත් වෙනව නේද? ඒතර මේවා කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනව නේද? ඒතර මේවායේ ස්වභාවය මෙහෙම එකක් තියෙන මේවා අපි කැමති ආකාරයෙන් පවත්වන්න ඇදුවල බෑ නේද කියලා තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ. අර මනෝ රාජ්‍යයේ ලස්සන මොහොතක් අල්ලාගෙන වවාගෙන තමයි මේ ලෝකේ අල්ලාගෙන ඉන්නේ. හැම වෙලෙම කතා කළොත් මොකද්ද බලන්නේ? මනෝ රාජ්‍ය මවන්නේ කොහොමද? මම රස්සාවට යනවා ගියාට පස්සේ මෙහෙම කරනවා ඊට පස්සේ කන කරාබන පැලඳගෙන යන්නේ මෙහෙමයි සාරි මාරු කරන්නේ මෙහෙමයි ඇඳුම් මාරු කරන්නේ මෙහෙමයි යන වාහනේ ගන්න මෙහෙමයි ඊට පස්සේ ගියාට පස්සේ මම විභාගෙට ලියන්නේ මෙහෙමයි ඊට පස්සේ තත්ත්වයට ආනාතේ ලෝක කරගන්නේ මෙහෙමයි ඔක්කොම බලාගුවාම ඔක්කොම පොඩි අය නෙමෙයි ඉස්කෝලේ ඉගෙන ගන්න පුංචි ළමයාගේ මොන්ටිසෝරි කියන පල්ඩෙහා පන්ති ඉඳලා පළවෙනි කරාසිය දෙවෙනි කරාසිය පුතා මොකද්ද අනාගත බලාපොරොත්තු වහපුවාම එක එකවා පොඩි එකෙක් වෙන්නේ නැහැ අන්තිමට බලනකොට ඔක්කොම ටික කසිප්පුකාරයෝ තැන් තැන කුලිය කරන වෙනි පස්සේ වලපුවා. හැබැයි පොඩි කාලේ එක එකකින් මොකද ડોක්ටර් කෙනෙක් වෙන්න. අනික එකන් ආවා ඉංජිනේරු වෙයි. අනික නඩුකාරයෙක්. නීතිඥයෙක්. එක එක මට්ටම් වල අය. පොඩි අය කවුරුවත් නෑ. මේක තමයි අපේ මානසිකත්වය සත්වයාගේ හැටි. හිතන්න පුළුවන් මිනිසයා හිතන්නේ විපරීතේ. ඉතින් ඔන්නෝක තමයි කිව්වේ විපරීත ලක්ෂණ ඔය තියෙන්නේ. මොකක් නිසාද? අවිද්‍යාවේ වැහිච්ච ලෝකෙම හරි වටිනවා කියලා අපි ඉන්නේ. ඉතින් මෙහෙම ලෝකයක් තුළ සුන්දර ලෝකයක් මවනවා. පංචකාම නිසිරිත ලෝකයක් මවාගෙන ඒ සුන්දර ලෝකයක සුන්දර අත්බෑවක ස්වභාවය මවාගෙන අසුභයක් සුභයි කියලා ගන්නවා. ලෙඩ වෙලා වැහැරිලා කුණු වෙලා දිර කඩලා පස් වෙලා යන මේ ශරීරය අරගෙන. එහෙම වෙන එකක් කියලා ඒක ගන්න නෑ මේක අසුභයක් කියලා හිතන්නේ නෑ මේක රං කදක්. ඉතින් පටන් ගත දෙන පටන් ඔය එකම තමයි කතාව. ඉතින් මගේ වස්තුව මගේ රං කඳ මෙහෙම තමයි යන්නේ. ඉතින් දැන් අහගත් ප්‍රශ්නයක් මේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා මේ හතරක් ගැන මේකෙන් මේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි ගන්නේ මොකද්ද? සත්ව සහ වස්තු. මේ විපර්යාසයෙන් ගන්න අය ගන්න ඒවා. මොකක් නිසාද? පංච උපාදානස්කන්ධයන්ට චන්දරාගයෙන් බැඳිලා දැඩිව වැදුනහම ඒවට කියනවා සත්ව කියලා. ඒවා තමයි වස්තු කරගන්නේ. ඉතින් වැදලා බාහිර ලෝකේ මගේ මගේ කියනවා මගේ වස්තුව. මේ වතු කියන එක හැදිලා තියෙන්නේ ඒකේ. අවිද්‍යාවේ නිගමනයේ තමයි සත්ව සහ වස්තු. අවිද්‍යාව අත්හැරපුවාම ඉතුරු වෙන්නේ ද්‍රව්‍ය සහ පුද්ගල. බුද්ධල අටපුරුෂ පුද්ගලයා ඉතුරු වෙනවා. පිරුමා පානකම්. නැත්නම් ජීවිත අවසානයේ නකම්. ඉතින් ද්‍රව්‍ය වස්තු විතරක් නෙමෙයි ද්‍රව්‍ය විතරක් තියෙනවා පරිහරණය කරන්න. චන්දරාගයෙන් තොරව පරිහරණය කරනවා. ඒ ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය සහ පුද්ගල වස්තු සහ සත්ව ලෝකෙට බැඳිලා අවිද්‍යාවෙන් ක්‍රියාත්මක වෙන විපරීත වෙලා. ඉතින් ඕකේ තමයි අදත් මේ මේ පෙන්ලා තියෙන්නේ තේ විදිහේ දෙයක්. ඉතින් මේ අහන්නේ මොකද්ද මේ විපර්යාස ගැන? ඉතින් මෙන්න මේ අනිසි දේ කොහොමද අනිසි කියලා ගන්නෙ? ප්‍රියයි මනාපයි යහපතයි කියන මේ සුන්දරත්වයේ මුලා වෙලා අපි ඒ මතේ ඉඳගෙන ගොඩනගෙන ලෝකයක් තියෙනවා. අපි හිතනවා කියනවා කරනවා ඊට අනුව මේකට තියෙන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර ගොඩනගනවා. අවිද්‍යාව නිසා තමයි මේ විපර්යාසයන් ගත්තේ. නිච්ච සුඛ අත්ථ සුභ කියලා. මොදුව හැටියට ගත්තා මේ ලෝකේ. අරගෙන ඉවරලා හිටන් එහෙම හිතන්න කියන්න කරන්න පටන් ගත්තාම අවිද්‍යාව පත්‍ය සංඛාරා ගොඩ නැගුවා. මේ ගොඩන සංඛාරිය ගොඩනගෙන හැටි. එතන විඥානයේ ඊට අනුකූලව කර්ම විඥානයේ පහළ වෙනවා. විඥානය කිව්වහම විපාක විඥානය නෙමෙයි ඔය කියන්නේ කර්ම විඥානය. සංඛාරපත්‍ය විඥානං කිව්වා. කර්ම විඥානයි විපාක විඥානයි දෙකක්. කර්ම විඥාණයෙන් හට ගන්නවා පටිසන්ධි විඥාණය. පටිසන්ධි විඥාණයට කර්ම විඥාණය පසුව හට ගන්න පටිසන්ධි විඥාණයට ආධාරකයක් වෙනවා. අපි මේ ගොඩ කරන්නේ ගොඩ කරන්නේ මේ ජීවත් වෙලා ඉන්නකම් අසකල් දිවනාසයේ ශාරීරිය කියන ඒවාන් අරගෙන මනසෙන් අරගෙන ගොඩනගනගා කර්ම විඥාණය තමයි හිතෙන් ඉදි ක්‍රියාවදන් වලින් ගොඩනගා ගන්න. හට ගන්න විඥාන කර්ම විඥාන. ගති ලක්ෂණ. විවිධ ගති ලක්ෂණ පහළ වෙනවා. දෝෂයේ මානසිකත්වයේ ඒවා කර්ම විඥාන හදා ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් හදාගත්තාම අපි දකින්න ඕනේ. මේ ප්‍රියයි මනාපයි යහවතයි කියන මේ දෘෂ්ටියට කොටු වෙලා නිච්චයි සැපයි අත්තයි හවා සාරවත් මේවා සුබ දේවල්. ඔය කියන්නේ වැරදි ආකල්ප හතරකින් කොටු වෙලා අවිද්‍යාව නිගමනයකට වැහැලා. හිතනකොට කියනකොට කරනකොට හටගන්නේ තමයි අවිජ්ජාපත්‍ය සංඛාරය කියලා සතර ගමනට හේතු වෙන සංඛාර ගොඩ නැගින්නේ. ඔය අවිජ්ජාපත්‍ය සංඛාරා කිය මාත්‍රකාව. ඔකට කියනවා මාත්‍රිකා පාළිය. සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන ආදී වශයෙන් තියෙන මාත්‍රිකා පාළිය. මාත්‍රිකා පාළියෙන් දහම් තෝරන්න බෑ නිද්දේශ පටිනිද්දේශ කියලා දෙකකින් විග්‍රහ වෙන්න ඕන. ඒ විග්‍රහය බලන්නේ නැතුව මාත්‍රිකා පාළියෙන් විතරක් මේ පරිච්ඡමපාද තෝරන්න බෑ. නමුත් අද තෝරන්න යන්නේ මේ මාත්‍රිකා පාළියෙන් විතරයි. ඒකයි මේ පැටලිලා දඟලන්නේ. ඒ සංකාර කිව්වම මේ මොනවාද සංකාර? විවිධ ප්‍රභේද. කාය සංචේතනා කාය සංකාරා වචී සංචේතනා වචී සංකාරා මනෝ සංචේතනා මනෝ සංකාරා කියලා මේක බෙදෙනවා. ඉතින් පුඤ්ඤාපි සංකාරා අපුඤ්ඤාපි සංකාරා අනිඤ්ඤාපි සංකාරා අයං උච්චති භික්කවේ සබ්බේ අවිජ්ජාපත්‍ය සංකාරා කියලා මේ බෙදෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රම එක එක සංකාරයන්ගේ ස්වභාවය මොකද්ද කියලා වෙනස දකින්න ඕනේ. එහෙම තේරුම් ගත්තේ දැන් නම් මේ අවිජ්ජාපත්‍ය සංකාරා කියන මාතෘකාව විතරක් බලලා මේක තෝරා ගන්න බෑ. තේරෙන්නේ ඉතින් වටහා ගන්න ඕනේ මෙන්න මේ සංකාරවල ස්වභාවය මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තා තමයි මේ පුඤ්ඤාභි සංකාර, අභිඥාභි සංකාර, අභිසංකාර හටගන්නේ. ඉතින් සංකාරවලයි අභිසංකාරවලයි වෙනස දැනගන්න මාත්‍රකාව ඉක්මවලා ගියේ නිද්දේශ පටිනිද්දේශ බලන්න ඕනේ. නිද්දේශ කියලා කියන්නේ මාත්‍රකාව විස්තර කරලා තියෙන විස්තරේ. පටිනිද්දේශ කියන්නේ ඊටත් වඩා උදාහරණ උපමාදිලා කරපු විස්තරේ. මෙන්න මෙහෙම තමයි මේ උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා මේ ධර්මයේ විග්‍රහ වෙන්නේ. පටිච්චසමුපාදේටත් ඔය විදිහට නිද්දේශ පටිනිද්දේශ තියෙනවා. ඊයනුව බලනකම් පටිච්චසමුපාදයෙන් අර්ථ තෝරන්න බෑ. ඒ සංඛාරපත්‍ය විඥාන කියන එක තෝරාගත්තේ නැති නිසා තමයි මෙතරත් මේ විඥාන ගැන ප්‍රශ්න මතුවුනේ. තත්ත කතමා සංඛාරපත්‍ය විඥාන. තත්ත කතමං සංඛාරපත්‍ය විඥාන ආදී වශයෙන් බෙදෙනවා මෙතන සංකාරපත්තියේ විඥාන එනවා කියන්නේ මොකද්ද? මේ එක එක තැනින් තැනට පෙන්ලා තියෙන හැටි. චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, જીවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං, හයං උච්ච සංකාරපත්තිය විඥානං කියලා ඔයකින් එක විග්‍රහ වෙනවා. ඉතින් ඒ නිසා ඒ කරන විග්‍රහයන් බලන්න නැතුව මේ එකක් නෑ. එකකින් විතරක් මාතෘකාවකින් විතරක් පරිච්ඡ සමපාදී තෝරා ගන්න බෑ. ඉතින් ඒකයි තෝරා ගන්න ඕනේ මේ විග්‍රහ තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයට බලලා බලාගත්තා අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? මේ විපර්යාසයේ බව දකින්නේ. අපි වැරදි මගක ගිය බව දැනගන්නේ ප්‍රතිඵලයේ තුලින්. එහෙනම් මේව හොඳයි හොඳයි ප්‍රියයි මනාපයි කියලා පටන් ගත්ත එක අවිද්‍යාවක් බව දැනගන්න නම් ඒකේ අවසාන ප්‍රතිඵලයට එනකම් මෙහෙම බලාගෙන යන්න ඕනේ. කොතනින්ද කෙලවර වෙන්නේ පටන් ගත්ත හොඳයි කියලා පටන් ගත්තදී. විඥානපත්‍ය නාම රූපං කියලා එකක් ගොඩ නැගෙනවා. ගොඩ නැගිලා ඒ જાතිය හිතට ඒ જાතියේ නාම රූපය වැහැ ගන්නවා. ඉතින් ඒක වෙන හැටි දකින්න ඕනේ. ආස්වාද සහගත තමයි බොණ්ඩ පටන් ගන්න කෙනෙක්. මත්පැන් පානීයට පුරුදු වෙන්නේ. මත්පැන් වල ආස්වාදය යන්නොත් ඒ උරන් ඒකට වහින්නේ ඒක ප්‍රියයි මනාපයි. හරි ආස්වාදයි. කොච්චර සුවයක්ද? එහෙම හිතනවා. ඊට පස්සේ ඒකට ඇබ්බැහි වෙනවා. ඒ විසලා තිබුණේ නැහැ එහෙම නාම රූප බහින හිතා. මොනවා නාම රූපද බහින්නේ? මත්පැන් පිළිබඳ යම්කිසි නාම රූපයක් ඇද්ද ඒක ඒකේ වහිනවා. මොනවාද රූපේ මත්පැන් පිළිබඳව. බෝතලේ බයිට් එක ඒවා තමයි ඒකේ තියෙන රූප හතර මහ භූතයන් හැදිලා තිබිච්ච. ඒවා පිළිබඳ හැදිච්ච මතක සරහන් තමයි රූපයන් නිසා ගොඩනැගිච්ච රූප. මේ සතර මහ භූත සහ සතර මහ භූතයන් නිසා ගොඩනැගිච්ච රූප තමයි දැන් මේ රූප වෙලා තියෙන්නේ. ඔවා බහිනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා ගොඩනැගිලා තියෙන කර්ම විඥානයි. බහැගත්තාම මොකදනේ විඥාන පත්‍යා නාම රූපං කියලා මේ විඥානේ නාම රූප බහිනවා මොන විඥානේද බහින්නේ? බීමත්කමට ඇබ්බැහි වෙච්ච හිතේ. ඒ නිසා තමයි කියන්නේ හිත හිත කිව්වට තේරෙන්නේ නැහැ. හිත විවිධාකාරයි. අනේ හිත 89 කට එක හිත බෙදුවේ ඕකයි. විවිධ සංකාර නිසා ඇතිවෙනා වෙනස්කම් පෙන්වන්න තමයි එකම හිත 89 කට බෙදුවේ. චිත්ත කියන පබස්වරේ ඉඳන් බික්කවේ චිත්තං කියලා පෙන්වුතෙන. තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ටං කියලා. මේ මහන්නේ මේ සිත ප්‍රබාස්වරයි මේ ආගන්තුකෝ උපක්ලේශයන් හේතු වෙන්නේ කිලිටි වෙලා තියෙන්නේ කියලා පෙන්වපු මේ හිතේ ස්වභාවය. අන්න කිලිටි විග්‍රහ කළා 89කට බෙදුවාම එකින් එක ආකාර වුණා. කිලිටි වෙච්චයි පිරිසිදු වෙච්චයි ඔකගෙම ස්වභාව. අන්නේ විග්‍රහ පෙන්වපුවාම හිත 89කට විග්‍රහ වුණා. ඔන්නෝම හැදෙන විග්‍රහ වෙච්ච හිතවල ස්වභාවයක් තියෙනවා. මේ විවිධාකාර සංකාරයන්ගින් ගොඩනැගෙන හැටි. ඒතර ඒ අනුකූල හිතට ඒකට ගැලපෙන නාම රූප තමයි වහින්නේ. දැන් පන්සල පිළිබඳව මත්පැන් වීලා වෙරි වෙජලා ඉන්න කෙනාට ඒ මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනාට ඒ ආස්වාද මානසිකත්වයට නැත්නම් බේබදු මානසිකත්වයට කවදාවත් පන්සලේ හාමුදුරුවත් පන්සල පිළිබඳවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳවත් මාලා පූජා කරලා ඉන්න ඕනේ පන්සලට ගිහිල්ලා ඉන්නවා හිට නිවාඩු නේද කියලා එහෙම එහි දහසක් එහෙම එකක් ඉන්නේ නැහැ මොකද බීමට බැඳිච්ච හිත බේබද්දා බේ කියන්නේ බීම බද්ධ වෙනවා කියලා කියන්නේ බැඳෙනවා. මේ බද්ධා කියන එක හැදුනේ ඒකෙන්. අන්න බීමට බද්ධ වෙච්ච මනසක් ඇති වෙනවා. ඒ වීමට පුරුදු වුණාම. දැන් හිත බේබදු හිත. ඉතලා හිත තිබුණා බේබදු හිතක් තිබුණේ අන්න විඥාණය. සංකාරපත්තෙන් ගොඩනගාගත්ත විඥාණය. දැන් බේබදු හිත චක්කු විඥානේද, සෝත විඥානේද, ගාන විඥානේද, જીවහා විඥානේද, කාය විඥානේද? නෑ ඒකත් නෙමෙයි. මනංච පරිච්ඡ ධම්මේචුප්පජේ මනෝවිඥාන කියන විඥානිය මුල් කරගෙන අරවා පිළිබඳව හිතලා ගොඩනගාගත් එකක් තියෙනවා. අරමුණක් එනකොට මතුවේවි එනවා. බෝතල් ගැටෙන සද්දයක් ආවොත් පටස් ගාලා මතුවෙනවා බත් පැන් බීපු හැටි කරන හැටි ඔකම. අද පාටියක්ද? මූණත් එක වලක් වාගේ පිපිලා ලැහැතේනේ. බීමත් කරන මත් වෙලාට පස්සේ බෝතලයක් හිල්ලන ඇහුණු ගෙදර. යාළුවෙක් එහෙම ඇවිදින්න. හරි සන්තෝෂයි. මොකද මේ? නාම රූප වැහැගෙන තියෙන හැටි. ඉතින් ওই නාම තමයි පහින්නේ. ඔය පිළිබඳ මතක සටහන්. අනාගත ඒවා පිළිබඳ ගොතන මේ හිතේ හටගන්න සටහන් කරගන්නේ ඒවා. හිතේ සනිටුහන් කරගන්නවා. හෙට නිමාඩු. හෙට දාන්න ඕනේ පාටියක්. මේ අද හිතනවා වැඩ කරන ගම. වැඩත් වරදිනවා. ඒක වැත්තක. ඉතින් වැඩ ටික වැත්තක නවතලා පාටිය දාන හැටි කල්පනා කරනවා. නාම රූප බහිනා මේ හිතේ. මන විඥානයේ. බේබදු හිතේ බහින්නේ. අන්නේ බේබදු හිතේ ගත එකක් වෙන්නන්න විතරයි. ඉතින් ওই විදිහට දකින්න ඕනේ. හොරාට හොර හිතක් පහළ වෙනවා. සල්ලාලයට සල්ලාල හිතක් පහළ වෙනවා. ඔහු ඒකේ අනුකූල දේ හිතනවා. ඒ හිතේ ඒ જાතිය බැහැ ගන්නවා. ඒතර ආයතන ඇසකර දිවනාදී ශරීරේ ඒවට ආයතන වෙනවා. නාම රූප පත්‍ය සලආයතනන් කිව්වේ ඒකයි. මෙයා මේ ස්කන්ධ පරිච්ඡ සමුපාදයක් මේ කියන්නේ. සෙන පරිච්ඡ සමුපාදේම නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි පරිච්ඡ සමුපාද විභංගයෙන් ඕවා බලා ගන්න ඕනේ. සෙනේක සැර බංගුරත්යෙන් පෙන්වන්නා වූ චිත්තාසනේ පරිච්ඡ සමුපාද වෙනයි. මේ උපනිෂයේ වෙන ස්කන්ධ පිළිබඳ පටිච්ච සමුප්පාදයක් මේ කියන්නේ. ඉතින් සාලායතන පත්‍ය පස්සෝ කිව්වහම ඉතින් තත්තගතමා සලායතන පත්‍ය පස්සෝ. එහෙම මාත්‍රිකාව විග්‍රහ කරනවා. චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උචති සලායතන පත්‍ය පස්සෝ කියලා මෙහෙමයි තෝරන්නේ. නිකම් ස්පර්ශ නෙමෙයි සංස්පර්ශ. නමුත් මාත්‍රිකාව කියන්නේ ස්පර්ශ කියලා විතරයි. ඉතින් ස්පර්ශය සංස්පර්ශය දෙකේ වෙනස දකින්න ඕන. මේ සං කියන වචනෙත් එක්කලා තියෙන සම්බන්ධතාවය දකින්න ඕන. යම්කිසි ආස්වාදයක් බලාපොරොත්තුවක් මුල් කරගෙන ගොඩ නැගෙන්නා වූ දෙයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ ලෝකේ ලෝකේ ගොඩ නැගෙන්නා සංවේදී අවිද්‍යාව, තෘෂ්ණාව. ඒවා මුල් කරගෙන සංවිලා එකතු වෙනවා ඒකට. ඒකෙන් තමයි ඒ ස්පර්ශ ලබන්නේ. ඇහැට රූපයක් අන්ට ශබ්දයක් එනකොට ඒක ඒක සමග එකතු වෙනවා. සම්පස්ස. ඒ චක්කු සම්පස්ස සෝත සම්පස්ස කියන්නේ ඒකයි. ඔය ඔක්කොම ස්කන්ධ. රූප ස්කන්ධ විසක් රූප මාත්‍ර නෙමෙයි. හිතෙත් මැවිලා බෝතලේ හැටි මැවිලා ප්‍රමාණය මැවිලා ඔක්කොම මැවිලා බෝතලේ වර්ගේ જાතිය මොකද්ද පාට මොකද්ද බිව්වහම තියෙන රසය මොකද්ද මත් වීමේ ස්වභාවය මොකද්ද පාටිය දාන හැටි කියන සින්දු මේ ඔක්කොම කියවිලා ඉවරයි හිත ඇතුලේ. නාම රූප බහැලා තියෙන හැටි. ඉතින් ආයතන ක්‍රියාත්මක වෙන්නේ ඒවට අනුකූලව. දැන් ඉතර සාන්ත වෙච්ච මුණ දැන් කඩුසිරේ දැන් තියෙන්නේ අමුතු කලබලයක්. අර ඉතර තිබුණ සාන්ත ගතිය නෑ නොබී ඉන්න කරදි වෙච්ච මානසිකත්වය නෙමෙයි දැන් තියෙන්නේ බීමේ මානසිකත්වය වෙනස් වෙලා. ආයතන වෙනස් වෙලා. අනුකූලව. ඉතින් ස්පර්ශ ඊට අනුකූල වෙලා. මල් වට්ටියක් එහෙම හදලා දැක්කොත් දැන් පුතා යන්න හැතිනේ මේ රස්සාවට යන්න. වෙන දටන අම්මා මල් කඩනවා තාත්තා මල් කඩනවා කොහෙද පන්සල් ගියන්නේ. විදාර දුවල ඇවිදලා නාගින් නෙමෙයි ඇවිදලා මේ යන්න හැතිලා. ඇදින්ලා හැතිලා කෝකෝ තාත්තා ඉක්මනට ගිහින් හරි මලත් අත ගහන්න ගිහින් විදාර දුවලා ගිහිල්ලා. මල් වට්ටියට අත ගහලා සාදු කියලා ගිය පුතා දැන් මොකද කරන්නේ? මගුලක් කරනවා මයින මල් කඩනවා. දැන් අනිපැත්තේ ගත ගසා එහා පැත්තේ පැනලා දීුවා. බලනකොට තාත්තාගේ බර්ස් එකේ තිබිච්ච රුපියල් 10000ක් විදලා ගිහින් තියෙන්නේ. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. මොකද මේ ස්පර්ශ හැදිලා වේදන වින්දන ඔක්කොම සකස් වෙලා තියෙන ඊට අනුකූලව. දැන් ඊට අනුකූලව තණ්හා උපාදාන භව ජාති ඔක්කොම හැදිලා ජරා මරණයට ගිහින් තියෙන මොකක් වෙලාද? මෙලෝදිම තිරසනෙක් වෙලා මැරිලා තියෙන. මානසිකත්වයේ තිරසා. කිසිම ගුණධර්මයක් නැහැ. ආස්වාදයන්ට වහල් වෙච්ච මානසිකත්වයක්. ඒ ආස්වාදයේ කොහොමද හතර පහින් යන જાතිය එක? කරන වැඩ මොනවද? තිරසං වැඩ. ආස්වාද වනද මුල ආස්වාද එන ඒ જાති එකකින් ගොඩනැගිච්ච ලෝකේ මොකද්ද જાතිය තිරසා මෙලොවත් තිරසනෙක් වාගේ ජීවත් වෙලා අවසානයේදී මරණයේදී ඕකමතු වෙලා આવොත් එහෙම එක්කෝ ඌරෙක් එක්කෝ බල්ලෙක් ඒ જાතිය හතෙක් වෙන්න හේතු වෙනවා දැන් මොකද්ද වෙලා තියෙන්නේ අන්න ඕක දකින්න ඕනේ ආස්වාදයේ මුල් වෙලා පටන් ගත්ත ගමනේ අවසානයේ මෙතනයි එහෙනම් ඔය පරිහරණයේ වැඩ පිළිවෙල නිසිද අන්න නිසි අනිසි තෝරන දැන. නිච්ච අනිච්ච තෝරන දැන. දැන් ඒවා නිච්චද අනිච්චද? අනිච්ච නම් අනිසි. පරිහරණය තෝ හොඳද? ඉතිරද නැද්ද නෙමෙයි ඔතන කිව්වේ. බලන්න කිව්ව ඔන්න ඔය ටික. දැන් නම් තේරෙනවා පරිහරණයට නිසි අනිසි දේවල්. අන්න එතකොට තේරෙනවා අර්ථ මොනවද අනර්ථ මොනවද? ධර්ම මොනවද අධර්ම මොනවද? ඔන්න අර්ථ ධර්ම තෝරගන්න නුවණ පහළ වෙන හැටි. පරිත්‍ථසමුපාදයෙන් බලනකොට යෝ පරිත්‍ථසමුපාදම් පස්සේසෝ ධම්මං පස්සති. යමේ පරිත්‍ථසමුපාදී දකින්න ඔහු ධර්මයේ දකී කිව්ව ඔන්න ඕකට. පරිත්‍ථසමුපන්නව දකින්න පුරුදු වෙන්න ඕන විදිහට සකස් වෙන ආකාරය. අන්න ඒතර දකින්න ආස්වාද දීගෙන පටන් ගන්න ආරම්භය අනිසි මොකක් නිසාද? අවසානයේ බලපුවාම සසර අතරමං කරලා තිරිසං කරලා මහා දුකරපත් කරන එකක් මිසක් මේ ආස්වාදය හොඳ එකක් නෙමේ පරිහරණයට. ආස්වාදයේ දුකයි කියන්නේ කියන කවද්ද වෙන්නේ? අනේ ඔය බෝතලෙ ඉතිර නැහැ. ඕකත් බහ වැටිච්ච ගමන් බිඳිලා යනවා. ඔය ගත වීදුරුවත් බිම හැටෝ බිඳිලා යනවා. ඕකත් ඉතිර නැහැ. ඉතින් බිව්වට මොකද හෙටෙනට ඒකත් ඉවරයි. ඒකත් ඉතිර නැහැ. ඒක බොන්න එපා. එකෙන්ට ඔහොම අදහසක් දෙනවා. අනික කෙනාට කියනවා ඔබ මෙන්න මේ විදිහට කටයුතු කරගත්තොත් අවසානයේදී මෙන්න මේ විදිහට මෙලෝදී පිරිහිලා ගිහිල්ලා අවසානයේ තිරිසන් අද්භයයට අනාථ වෙනවා මේ කල්ප තියෙනකම් බේරෙන්න හම්බ වෙන්නේ. දැන් දෙකෙන් කෝකද මිනිහට භයානක වෙන්නේ? අනේ බෝතලේ බිඳනකොට මම බිඳින්න ඉස්සෙල්ලා ඒක ආරක්ෂා කරගෙන යනවා බෝතලේ බිඳනවා තව බෝතල් නැද්ද ඌ ඉන්නේ එතන ඉතින් බා බිව්වතුව මැරෙනවනේ මැරෙනවනේ ඉන්නකො මැරෙන කඹනවා ඌ ඉන්නේ එතන ඒවා කියලා මුන්ට විභාවෙන්නේ නැහනේ ආස්වාදී ආස්වාදී භයානකත්වයේ බලන්න ඕනේ දුක දකින්න දුකම් බයට්ටේ බයාර්ථයෙන් දකින්න බයාර්ථයෙන් දකින්නේ කොහොමද සැපයි සැපයි කියලා ගණ්ඩ ගියේ අවසාන ප්‍රතිඵලය භයානක බව දකින්නවා මෙන්න මේ දැක්කහම දකිනවා මේක මහා භයානකයි. පරිහරණයට සුසු නැහැ. අනිසි. මෙන්න මේක දැක්කනම් මොකක් නිසාද? මෙන්න මේ දුකට වැටෙන නිසා. එන අනිසිතේද දුක. අනිසිතේ පරිහරණයට ගියාම වැටෙන්නේ දුකට. අන්න ඒක දකින්න අනිසි බව දකින්නවා ඥානියට. ඒ නිසා අනිසි දකින්න එක ඥානයක්. ඕක අනිසි දකින්න බෑ මේ ලෝකේ අනිත්‍ය දකින්න බෑ. ලෝකේ අහ මේ ලෝකේ අන්‍ය පුද්ගලයින්. ස්ථිර නෑ කියන එක නම් දැක්ක හැකියි. ඔය පටිච්චසමුපාදයේ මේවා පරිහරණයට සුදුසු නෑ කියලා දකින්න බෑ. ඒකට ඥානයක් ඕනේ. අන්නේ ඥානය පහළ වෙන්නේ මේ බුදුදහම තුල මිසක් අනික් අයට ඔවා කියා දෙන්න කෙනෙක් නෑ. මොකද කරන්නේ? ඔය තියෙන්නේ මගේ ලේ මගේ මස් කාලා ලේ බීපිය. කිව්වේ වෙන එකක් කරන්න වෙන එකක්. පාන් කකා වයින් බොනවා. ඉතින් මොනව කරන්නද? කියපු එක නෙමෙයි කරන්නේ. අනිසි දේවල්ම කරනවා. නිසි කියන. ඉතින් ආගම් හැදිලා තින්නේ තෝ වගේ විකල්පයන් වරද්දාගෙන විකෘති කරගෙන මෙන්න මේකෙදි දකින්න මේ විපර්යාස නෙමෙයි තියෙන්නේ මොකක් නිසාද මේ විපර්යාසයෙන් තිරසං වුනේ විපර්යාසය ඇසුරු කරන්න ගිහිල්ලා මොකද විපර්යාසය මේ අනිසි දේ නිසි කියලා දුකට හේතු වෙන දේ අර తాවකාලික ඒ මොහොතේ සැපයක් දැකලා සැපයට හේතු වෙන දෙයක් කියලා අරගෙන අසාරත්වයෙන් කෙලවර වෙන කවදාවත් හරියක් දෙන්නේ නැති දෙයක් මේ ආස්වාදය හරි සාරවත් කියලා මුලාවෙන් අරගෙන අසුබ දේවල් සුබයි කියලා අරගෙන මෙන්න මේ කියන්න ආ වූ විපර්යාසයන් නිසා තමයි ලෝක සත්‍යයා සසරේ දුක් විඳින්නේ අනාථ වෙලා ඉන්නේ. මෙන්න මේක තේරුම් ගත්ත දාට කියනවා සතර විපර්යාස හේවත් විපල්ලාස දැනගත්තා කියලා. ඉතින් මේ විපල්ලාස ඉතින් පුද්ගලයාගේ විපල්ලාසය පහ වෙන අයුරු. ඉතින් පහ වෙන්නේ ওই පටිච්චසමුපාදී ඕක දැක්කහම මොකද වෙන්නේ? යම් කිසි කෙනෙකුට මේ දේ පරිහරණය කරොත් මෙන්න මේ විනාශය වෙනවා කියලා ධර්මානුකූලව දැක්කා නම් ඊළඟට ඔහුට ප්‍රශ්නයක් එනවා. ඉතින් මේක පරිහරණය කළොත් නම් මේ විනාශය එන්නේ. මේ විනාශය නොවෙන්න මොකද කරන්න ඕන? මේක පරිහරණය නොකළ යුතුයි. එතනම උත්තරේ තියෙනවානේ. එහෙනම් මොකද්ද? ඒ පටිච්ච සමුපාද ක්‍රියාදාමයේ නිරෝධ කරන්න ඕනේ. ඒක නිරෝධ කරපුවාම ඒ දුකෙන් නිදහස් වෙනවා. අන්න පටිච්ච සමුපාද නිරෝධය දකින්නවා. අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ. ඉතින් ඔතනින් පටන් ගන්නවා ගමන. මේකේ තියෙන ආදීනව මෙහෙම දැක්කාට පස්සේ මේක අත්හැරුණාම මේ දුකෙන් නෑ නේද මේ දුකෙන් නිදහස් වෙනවා නේද කියලා තේරුම් ගත්තට පස්සේ අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වීම නිසා මොකද වෙන්නේ අවිද්‍යාව දුරු වීමෙන් සංඛාර දුරු වෙනවා දැන් ආයතරයක් අර බීමත්කමට අනුකූලව හිතන්න කියන්න කරන්න අදහස එන්නේ නෑ සංඛාර නිරෝධ වෙනවා එතකොට මොකද වෙන්නේ බීමට තිබිච්ච හිත ක්‍රමක්‍රමයෙන් ගෙවිලා ගිහිල්ලා ඒකට ආහාර නැති නිසා ඒ විඥානයේ ආහාර නැහැ සංඛාර ආහාර කියලා ඇති ගතිහිත විනාශ වෙලා යනවා ගොඩ නැගින් නැතුව යනවා ඉතින් ඉස්සර නමල හරියට බොන්න හිතෙනවා දැන් නම් තමයි තියෙන්නේ වැඩක් නැති එකක් පස්සේ ගිහිලා මාත් ඒ කාලේ කරපු මෝඩකම් දැන් නම් මං වහල්ලට කල් හරියට ගන්නේ නැහැ මට දැන් ඕනෙත් නැහැ අන්න අදහස් හරි ගියා මොකක් කියලාද සංකාර නිරෝධ කරපුවාම විඥාන නිරෝධ වෙච්ච හැටි දැන් මොකද වෙන්නේ? දැන් ක්ලබ් එක තියෙන දේ බලන්න ඕනෙත් නෑ, බෝතල් වල හැටි හොයන්න ඕනෙත් නෑ, මේ බයිට් එක ගැන බලන්න ඕනෙත් නෑ, ඒ බලාපොරොත්තුවකුත් නෑ, ඒ යාළුව ඇසුරත් නෑ, ක්‍රමක්‍රමයෙන් අහක් වෙලා. නාම රූප නිරෝධයි. ඇස කන දිව නාසය ශරීරය මන ඒවට දැන් ආයතන වෙන්නේ නැහැ. සල ආයතන නිරෝධයි. ඇස කන තියෙනවා, ඉන්ද්‍රිය තියෙනවා. ආයතන වෙන එක නතර වුණා. දැන් මේ ස්පර්ශ වේදනා දැන් ලබන්නේ නැහැ. මෙලෝදි මෙවරයි. එහෙනම් මේ තණ්හාව උපාදානයේ ඒ බව දැන් නැහැ. දැන් ඔහු බේබද්දෙක් නෙමෙයි. බේබදු භවෙන් අහක් වෙලා. දැන් බේබදු જાතිය මෙලෝම නැත්නම් ඒකට හේතුවක් නැත්නම් ඔහු මතුවට මොන જાතියකින්වා බේබදු જાතිය උපද්දවන්න බෑ. එහෙනම් ඔහු ඒ බඳු යම් තිරසනෙක් වෙනවාද බේබදුකම නිසා ඒකේ නිදහස්. එහෙනම් ඔහුට ලොකු ජයග්‍රහණයක් ලැබුණා. මොකද්ද? සතර අපායේ එක පැත්තකින් නිදහස් වුණානේ. මෙන්න මේ ක්‍රමයට අනුසාරයෙන් ලෝකේ අනික්වත් දැක්කනා. සතර අපායෙම නිදහස් වෙලා ධර්මාභෝධය ලැබෙනවා. ඉතින් මේකයි ක්‍රමේ. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම මොකද වෙන්නේ? එකපාරට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ සහ වලින් කෙලවර වෙන්නේ නැහැ. එහෙනම් අරිහත්ත්වයටපත් වෙලා. අරිහතුන් වහන්සේට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ සම්පූර්ණේ වැඩහිලා. නිත්‍ය සුඛ අත්ත සුභ කියන මේ ටික සම්පූර්ණයෙන් කෙලවර වෙන්නේ අරිහතුන් වහන්සේටයි. සෝවාන් බුද්ධිලාට උදේ ඉන්නේ මොකද්ද? මේ විපර්යාස තුන් ආකාරයෙන් වෙනවා. ditthi විපර්යාසය කියලා එකක් තියෙනවා. ඒක බලවත් මේක. සංඥා විපර්යාසය කියලා එකක් තියෙනවා ඊළඟට. ඊට වඩා බාලයක. චිත්ත විපර්යාසය කියලා එකක් තියෙනවා ඊටත් වඩා සියුම්මේ. ওই විපර්යාසයේ තුන් ආකාරයකින් වෙනවා හතර කාරණේ පිළිබඳව. අනිත්‍ය ධර්මයේ පිළිබඳව ditthi විපර්යාසය සංඥා විපර්යාසය චිත්ත විපර්යාසය දුක්ඛ ධර්ම පිළිබඳව ditthi විපර්යාස සංඥා විපර්යාස චිත්ත විපර්යාස විපල්ලාස වෙන හැටි අනාත්ත ධර්ම පිළිබඳ ditthi විපර්යාස සංඥා විපර්යාස චිත්ත විපර්යාස අසුභ ධර්ම පිළිබඳ ditthi විපර්යාස වේද සංඥා විපර්යාස චිත්ත විපර්යාස කියන මෙන්න මේ විපර්යාස දුරු වුණාම අරිහත් වේරපත් වෙන්නේ ඔතෙන් හතරම ඉවරටම දුරු වුණාම එහෙනම් සෝවාන් නෙමෙයි සෝවාන් කුද්ධිලාගේ මොනවද දුරු වෙන්නේ කියලා. මෙයින් ditthi පරියාසය දුරු වෙනවා. අනිත්‍ය ධර්මතාවයේ පිළිබඳව ඔහුට දෘෂ්ටියක් නැහැ. අනිත්‍ය නිත්‍යයි කියන දෘෂ්ටිය නැහැ. අනිත්‍ය අනිසි දේ අනිසි බව දන්නවා. හැබැයි තේරුම් ගත්තට පස්සේ ඒ වැඩ හොඳව නෙමෙයි. දෘෂ්ටිගත වෙන්නේ නැහැ කවදාවත් ආයිසරයක්. ඒ හිත සංඥාවිනු මිදිලා. හැබැයි තව චිත්ත තියෙනවා. මොකක් නිසාද? සතර අපාගත වෙන මට්ටම මිදුණා මිසක් ඉදිරි ටික ගියේ නැහැ. එහෙනම් සතර අපාගත වෙන මට්ටම තියෙන්නේ මොකෙන්ද? විපර්යාස වලින් දෘෂ්ටි විපර්යාසයි. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ හතරේ දෘෂ්ටි විපර්යාසයේ සෝවාන් පුද්ගලයාට නැහැ. ඒ සෝවාන් පුද්ගලයා විදෙන දැනු. අසුබේ සුබයි කියන සංඥාව තියෙන දෘෂ්ටිය නැහැ. මේ කය ගැන මොකද හිතෙන්නේ? කය සුබද අසුබද? තීරණය මොකද්ද? දෙතිස් ගුණම කොට්ටාසියෙන් හැදිලා තියෙන කය මොන සුබද? ඒ ගැන මට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට කය විපාද? ලස්සන දැක්කාම හිතෙන්නේ එහෙම නැද්ද මොකවත්? මොකද නැත්තේ බං. ඒක නම් බේරගන්න බෑ. දැන් ඔය තවත් කියන මොකක් කියලාද? අසුබ සුබයි කියන එක තව ඉවරලා නැහැ. සංඥාව තියෙනවා. චිත්ත විපර්යාසය සංඥා විපර්යාසය තව වෙනවා. ditthi පර්යාසයෙන් විතරයි තව බේරුනේ සෝවාන් කියලා. ditthi පර්යාසය නිසා මහ බලවත් හරියක් කැපිලා ගියා මොකද්ද? මත් වෙලා මුලාවටපත් වෙන්නේ ලස්සන දැකලා. ප්‍රියමනාප දෙයක් දැකලා. අසුබ කයක් දැකලා හිටන් අපාගතන දුෂ්චරිත කරන්නේ. ඒ මට්ටමට බලයක් නැතුව යනවා. දෘෂ්ටි ඇරෙනකොටම. මෙන්න මේක තමයි සෝවාන් බුද්ධිලයාගේ විපර්යාසයෙන් නැති වෙන හරිය. සකු르දාගාමි අනාගාමි තත්ත්වයට පත් වෙලා අනාගාමීට තමයි මේ සංඥා විපර්යාසය අඩු වෙලා යන්නේ. චිත්ත විපර්යාසය නැති වෙන්න අරිහතයට පත් වෙන්න ඕන. ඊට පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ ඒ ආකාරයෙන්ම දකිනවා පොඩ්ඩක්වත් සංඥා චිත්ත දිට්ඨි තුනම නිදහස් වෙලා. මේ හරි ගැඹුරුයි. ඔක තෝරා ගන්න ඕනේ ඒ තරම් ගැඹුරු දහමක් ඔය. ඉතින් මේක අපි හිතුවත් නැතත් යම් කෙනෙක් කවදා හරි මේ ධර්මාබෝධය යන්නේ මෙතෙන්ටම තමයි. මේකෙන් පිටතර වෙන දෙයක් නෙවෙයි ලබන්නේ. මේ මේ සංඥා විපර්යාස හතර දැනගත්තේ නැහැ කියලා මේක අත්හැරෙන්නේ නැතුව එහෙම තියෙන්නේ. මේක මේ වැඩිපුර දහම් රසයේ විඳින ඒවා. දහම් රසයේ ලබන්නේ මේවා දැනගන්න එක හොඳයි. බුදුරන් වහන්සේ කොයිතරම් ලස්සනට මේවා එකක් නැරේ විග්‍රහ කරලා දීලා තියෙනවද? ඒ ආවට ගියාට කතාවක් නෙවෙයි බුදුරන් වහන්සේ ළඟ තිබුණේ. උන්වහන්සේ දහම් දැකලා තිබුණාට හොඳ සාක්ෂි නෙමෙයිවා කියලා. මෙහෙම හොඳට වැටහෙනවා තේරෙනවා. ඒ තරම් ගැළපීලා නෙමෙයි ඔක්කොම තියෙන විග්‍රහ කරලා තියෙන දහම් වල කියලා. පැහැදිලිව පේනවා. ඉතින් මෙහෙම තේරුම් ගන්නට පුළුවන්. බුදුදහමේ වටිනාකම දකින්න යන්නේ එහෙමයි. බුදුහාම කියන්නේ මහා විද්‍යාවක් ඥානවන්තයෙද ගෝචර වෙච්ච මහා ඥානවන්තයෙ බුදුන් වහන්සේ කියන්නේ නිකම් ආවට ගියට හදාගත්ත මතධාරියෙක් නෙමෙයි කියලා. පැහැදිලිව පේනවා මේ දහම අහනකොට. ඒ තරම් ගැඹුරු දෙයක් මේ වටිනාකමක් ඒකේ තියෙනවා.